මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන්විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස 50 වසරකට පෙර ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදලි නායක සෝමරත් ほうほうほうほうっすか。ほうほう、ファンディアほうほう、ファンディアほうほう。ほう。ඒයි ඒයි මල් බාලයා මේ මං බොට වී බුසලකටත් වැඩිය ගෙනාවා ආ මේවා අහල පහල උදවිය දකින්න කලින් ගණින් ඇතුළට ඇවුනද බාලයා අනේ දැන් මොකද අපට වෙන්න යන්නේ ආන්න කීරාලා ආරච්චි පයිපි බිබී බලා ඉන්නවා. අර අර මේ අහනව සොබනී දැන් අපි ඔය වීබුසලද මොන කෙහෙල් මලද ගත්තොත් නම් ඉතින් හා මොකද වෙන්නේ? කීයට ගියත් එපා. අපොයි උන්දව තරහා කර ගන්නට නම් කීයටවත් හිතන්න නම් එපා. මේ මේ කවුවත්ම නැද්ද ඔය ගෙදර? ආ මම මේ කරන්නේ කිසිම ගම්මුලා දෑනියෙක් නොකරපු උදව්වක්. මේක මේ අහල පහල වුන් දැනගෙන මහේජන්ත උන්වහන්සේට ලියුමක් එහෙම ඇරියොත් විනාශයි. ආ ඒ හින්දා ඔය බාලයා හරි සොබනි හරි අර නන්දෝරියා හරි ඉන්න කෙනෙක් වහාම ඇවිත් මේ තිරික්කලේ තියෙන වී ටිකයි තව මොන මොනවදයි බා ගන්නවද නැද්ද? ආ අහෝ හෝ හෝ වදේ හෝ හෝ කිව්වා හෝ හෝ පුතා ඒ මේ ගොන්වස්ස නවත්තගෙන මට බෑ මෙතන මෙහෙම තපින්ට අර අර අර අර අර මූ බලන්නේ වටපිට තියෙන මයියෝ කකොල කන්ටයි හෝ හෝ හදය හෝ හෝ ඒ මූට හඳයා කිවට වඩා හොඳයි ගඳයා කිවනම් හෝ හෝ හෝ හෝ මේ ඇහුණද කීරාල ආරච්චිට බෑ අර ගොන් වස්ස නවත්ව ගන්නට. ඉතින් මං මොනවා කරන්නද ඒකට? බැරිද දණිපණි ගහගෙන හරි ගිහින් ඒ හඳය කියන ගුණාව මේ මේ මේ මේ මේ ආනව සොබනි. හඳය ගුණාව විතරක් නෙමෙයි. උගේ මහේකා උනා නවත්තා ගන්න ඒ කාලේ මට හයියහත්ය තිබ්බ තමා. නුමු කරුමට එදා මං ගහෙන් වැටිලා මාගේ අඬු බඬු කඩාගත්තට පස්සේ දැන් මං නිකම්ම නිකන් රූකඩයක් ගන්න. සොබනි දැකලා තියෙනව නේද රූකඩ නැටුම්? හ්ම්? ඒව නූල් සූත්‍රයෙන් වැඩ කරන්නේ. ආන් මා දැන් ඒ රූකඩයක් ගන්න. හ්ම්. මේ අහනවා. ඔය ගේ ඇතුලේ ඉන්න බාලයා හරි සොබනි හරි නන්දෝරිස් හරි මං මේ ආවේ මේ මුවන් පැලැස්සේ කිසිම ආරච්චිල කෙනෙක් නොආපු ගමනක්. ඇයි මං මෙහෙම ආවේ? ඔය ගහෙන් වැටිලා අඬු කඩාගෙන ඉන්න මල් බාලයා කියන මිනිහට උදව් උපකාර කරන්න නේද? ඒවා බාර ගන්න තොපිලා කැමතිය? ආ. නැත්නම් මේ මං යනවා. හැබැයි ගොයියෝ මං එකක් කියන්නම්. ඔය දොරොක්ගහ කුඹුරේ මායිම බේරගන්න නඩු කියන්ට එනවා නේද? <laughs> බොලාගේ පෙළපත මේ පැලස්සේ ඉතුරු වෙන එකක් නෑ. අපේ පුංචි උන් දෙන්නට මොකද වෙන්නේ ඔය අපේ එකම කුඹුර නැති වුණොත් ඈ? මට ඊරා තියෙන මගේ අපුච්චා කිව්වා ඔය කීරාලලා අපේ ඉඩම් කඩම් ඒ කාලේ ඉඳලම කොල්ල කාපු හැටි. ඒ මල් බාරෝ සොබනි ඉතපෝ මං මේ පැලස්සේ ගම්මුලා දෑනි උන්නේ සේරම මගේ රාජකාරි දාලා බොලාට උදා කරන්න ඇවිත් මේ වාගේ කාලේ නාස්තිකොන් එකේ නම්බුව කියලා ඇවිත් මේ වීමසල ගන්නවද නැත්නම් මේ මන් දානවා බිමට ඕන් දැම්ම බිමට ආ ජක් ජක් හරියන්න හරියන්න ජක් ජක් ආ ආ අර විමල්ල පාරයිලට දාලා කීරාල යන්න යනවා. ඉතින් මොකද්ද කරන්න කියන්නේ? ඔය විමල් අරගෙන යටත් වෙනවද නැත්නම් ඉද්දාපු මලලා කීව වගේ කොන්ද නොනම අපේ නම්බුවයි කුඹුරු කැල්ලයි තියාගන්නවද? අන්න ඒකනම තියෙන පුරස්නේ. හා? සෝබනි? අනේ මන් දන්නේ හොයිට ඕන දෙයක් කරනවා. අර පාර යන කෙනෙක් විමල් උස්සගෙන ගියොත් කීරාල හිතයි ඒක අපි ගත්තේ කියලා. කෝ මේ මේ කීරාණ පෙනෙන්ට ඉන්නවද බලනවා එළියට ගිහින් බලනවා බලනවා හා ඒ කියන්නේ වීමල්ල අපි ගන්නවද ආ ආන ඉද්දා යනවා මෙහාට අන්න උන්ද ඒ වීමල්ල දිහා බලා ඉඳලා ඒක පාරෙන් අයින් කරනවා <laughs> මං හිතුවා මං හිතුවා මේ වීමල්ල ගෙනත් දාලා තමයි කීරාල පයිප්පේ බිබී කරත්තේ දක්කාගෙන ගියේ. <laughs> ඒ මල් බාලයියේ ඇයි මේ වී ගෝණිය පාරට විසි කරලා තියෙන්නේ? වීහාල් නැහැ කිව්වට වීසි කරන්න තාල් දිනව නේද? ඈ අපි නෙවෙයි ඔබ පාරට දැම්මේ මල. වේලකන්ට නැහැ කියලා අඬන අපි ඇයි ඔය වීමල්ල ගෙට ගන්නේ නැත්තේ කියලාද දැන් ඔය අහන්නේ? ඔය මලේම නේද මට බැන්නේ කීරාල ගොයියා මොනව දුන්නත් ගන්න එපා කියලා. ඈ? ඇයි දැන් වෙන එකක් කියන්නේ මල්ලියේ? හරි හරි හරි. බොලා දැක්කද කීරාල මේ වීමල්ල ගෙනත් දානවා. ඈ? ඒ විතරක් නෙමේ. අපිට කෑ ගහලා කීවා මොන මොනවද මොනවද කීවේ සොබණියේ? මෙන්න මෙහෙම කිව්වා. ඒයි මල් බාලයා. සොබණි ඉද්දප්පු මම මේ පැලැස්සේ ගම්මුලා දෑනේ උන්නාන්සේ. මගේ රාජකාරි සේරම තියෙද්දි බොලාට උදව් කරන්නට ඇවිත් මේ වගේ කාලේ නාස්ති කරන එකේ නම්බුව තියලා මේ වීමල්ල ගන්නවද? නැත්තම් මේන් මං දානවා ඒක බිමට කියලා වීමල්ල දොග්ගාලා පාරට දාලා ගොනාට චච් චච් වෛර කියලා කරත්තේ ලවගෙන ගියා <laughs> මං දැක්කා දෙල්ගහන්දියෙන් උඩට කරත්තේ දක්කගෙන ගිය ඇති <laughs> මගේ ගේ ඉස්සරහ පාරේ දාලා තියෙන ওই වීමල්ලට අපි මොකද කරන්න ඕනේ මලේ ඈ කීරාල මගේ නමත් අඬ ගැහුවද මේ වීමල්ල ගන්ට එන්ට කියලා දැන් මෙතන මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අපි ඔය වීමල්ල ගත්තේ නැත්තම් මොකද දන්නවද වෙන්නේ ආන්න ආන්න බලනවා. හරක් බලන කොල්ලෙක් වී මල්ලට ඇඟිලි ගහනවා. අර ඒ ඒ යනවද නැද්ද ඔතනින් අහකට? ඈ ආන්න ඕම. ආන්න යනවා අයියට බැන බැන. ඈ මල් බාලියෝ. වී මල්ල ඔහොම තියෙන්න අරිනවද නැත්නම් ගෙට ගන්නවද? ඈ අනේ මේ අපට කැද බොන්ටවත් වීහාල් ගේ හරියේ නැති එක ඇත්ත. ඒ වුණාට ඉද්දయ్య කීව වාගේ ඔය දේවල් අපට ඕනේ නෑ නේද? එහෙමනම් ඉතින් විමල් ඔතනම තියෙන්න තරිනවද රෑ එලි වෙනකල් ඈ මලේ? <laughs> එලි වෙන්න කලින් ඔය පාරේ ආවිදින කවුරු හරි ඕකට වැඩක් දෙයි. එහෙමනම් ඉද්දయ్య කරගෙන යන්ටයි. ඔව් ඒක හොඳයි. අඩුතරමින් හාල් ටික හරි ගල්න්න පුළුවන් ඒ ඔය මලයට. මේ ආපල්ලා දෙන්නම මම මේ පැලැස්සේ කෙරෙන නරක දේ පිටු දකින්න කියලා මිනිසුන්ට කියන මිනිහා ඈ මට අයිති නැති මේ වෙන කෙනෙකුට දාලා ගිය ඇමක් ගිලලා අවනම්බුව ඔළුවේ දාගන්නේ නැහැ මං කීයටවත් ඒ වුණාට ඔය වීමල්ල ඔතන තිබිලා කවුරු හරි පාර යන්නේ කෙනෙක්ව කරන් ගියෝතින් කාර්ය කීරාලේ හිතයි අපි වීමල්ල ගත්තේ කියලා හ්ම් ඒක එතනින් නවතින එකකුත් නෑ නෝවා මේ සොබනීමයි වීමල්ල ගත්තයි කියලා හිතාන කීරාලේ කුඹරේ ඔප්පුව ඉල්ලගෙන ඊට පස්සේ ඔප්පුවක් තිබිලා පෑය දෙන්න මොනව ඔප්පුවක් නෑ ඒ කියන්නේ එතකොට ගොරොක් ගහ කුඹරට ඔප්පුවක් නැතිවයි යලමහ දෙකම වැඩ කෙරුවේ එහෙමද ඈ මේ අහනව මලේ මගේ මී මුත්තගේ කාලේ ඉඳලම ඔය කුඹුර මගේ પરම්පරාවටයි ආйти ඒකට ඔය කීරාලයි මහරාලයි මායින් වැරදි කියන කල්ම කිසිම ගොයියෙක් අපිට කවදාවත් කරදර කෙරුවේ නැහැ. අපේ නරක කාලේ කියන්නේ ඔය කීරාලයි මහරාලයි අපේ කුඹුරට අල්ලපු කුඹුර මේ ළඟදී සල්ලි වලට ගත්ත එකයි වැරදුනේ. දැන් මේ කීරාලල බලනවා මේ මල් බාලයගේ ගොරොක් ගහ කුඹුරක් නේද ගන්නට. මේ මේ මේ මේ ඒවා මේවා නෙවෙයි. මං අහන්නේ ඔය කුඹුරට අයිති ඔප්පුවක් තිබුණෙම නැද්ද කියලායි. තිබ්බ තිබ්බම තිබුණේ නෑ තිබුණා තිබුණ නෙවෙන්න තිබුණා. තිබ්බනම් කෝ ඒ ඔප්පුව කියන ලියවිලි මිටිය මීයෝ කෑවද? ඒ ලියවිලි මිටිය ආන් අර පරණ පෙට්ට ගමේ තමයි තිබ්බේ. මේ මෑතක් වෙනකල්ම. මෑතා කියන්නේ මෙයා ඔය එදා ගහෙන් වැටිලා ඉස්පිරිතාලයට ගෙහුන් දාන කල්ම පෙට්ට ගමේ තියෙන්නේ නැති. ඈ හොඳයි. ඔය කීරාලා ආරච්චිලා බොලාගේ කුඹුරට එහායින් තියෙන කුඹුර සල්ලි වලට ගත්තේ කොයි දවස්වලද මතකද? ඒ කියන්නේ මේ මේ ඇත්ත ගහෙන් වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි නේද? මට දිහා බලන්නේ මට මතකයි ඕවා. ඔය ඔබදූප කතාවල් මට මතක හිටින එකක්. ඔය මලය දන්නවනේ මයේ හැටි. මට ඔය ඔප්පුව හරි තාප්පුව හරි ගැන ඇති කිසිම සංගෙඩියක් තිබෙන්නේ නැහැ. ඒ වුණාට මේන් මෙච්චර ලොකු කඩදාසි ගොන්නක් කවුරලා හදාපු ඔප්පුව කියන එකක් තිබ්බා තමයි. ඒක මගේ අප්පාච්චි අන්තිම හුස්ම ටික පිට කරාන්ට දවසකට කලින් මට අඬ ගහලා කීවා ආන් අර කනප්පුව උඩ තියෙන්නේ ගොරොක් ගහ කුඹුරේ ඔප්පුවයි ඒක කිසි කෙනෙකුට දෙන්න එපා ඈ ඒ කුඹුර වැඩ කරන්නවත් පිට කාටවත් දෙන්න එපාය කියයි මගේ අත් දෙක පාපුව උඩ තියාගෙන අන්තිම හුස්ම ටික පිට කරලා උන්ද ගියා මලේ අන්න එදා ඉඳලා තමයි අපේ නරක කාලේ ආවේ මලයෝ. හරි හරි. මල් බාලයා ස්පීතාලේ හිටිය දවස්වල මේ ගෙදරට කවුද ආවගේ? හ්ම්? මේ අහල පහල ඉන්න හුඟ දෙනේ කාව ගියා. අයියා හිතන්නේ ඒ ආපු කෙනෙක් ඔප්පු හොරකම් කෙරුවයි කියලාද? මේ මේ වෙන මොකුත් නැති වෙලා නැද්ද වටින කියන දෙයක්? වටින දෙයක් තිබිලා නැති වෙන්න. තිබ්බ එකම වස්තුව තමයි ඒ ඔප්පු කබල. ඒකට තේන හුරුදසාව ලැබුවා නම් අපි මේක ඉඳලා ඇති තේරුම මොකද්ද මලයෝ? හරි. ඔය ආරච්චිලගේ ගෙදර වැඩට ඉන්න කෙනෙක් බාලයා ඉස්පිරිතාලේ හිටිය දවස්වල මෙහාට ආවා ගියාද? ඈ? නෑ අයියා. මට මතක හැටියට නම් එහෙම කෙනෙක් මෙහි ආව ගියේ නෑ. හැබැයි ත්‍රිලාලාරච්චිල නම් මේ පාරේ කීප සැරයක් එහා මෙහා ගියා මට මතක. මේ දොබනිගේ නර්ග පුරුද්දා තමයි මලයෝ මේ දොර අර දාලා එළියට යන එක. හැවුවා කිය වෙදරාලහාමිගේ ගෙදර ගියා හීන් එවුන්ට බේත් ගේන්න කියලා. හා නෑ කියන්න එපා. නෑ කියන්න එපා. මං දොර ඇරලා තියලා එහෙම ගියේ නෑ. නෑ. වැරදීමක් වෙලා ගියා නම් මිසක. ඒ වගේ වැරදීමක් මගේ අතින් වුණා නම් පතුරු යනකල් මට කෑ ගන්නව මලයෝ. නමුත් දැන් කට පියාගෙන බලා ඉන්නවා කුඹරප්පුව හොරුන්ට ගන්න දොර අර දාලා ගිහිල්ලා. හරි හරි හරි මේ මේ මේ කෑ ගහන්න එපා. අර පාරේ යන මිනිස්සුත් දැනගනි. දැන් කුඹුරේ ඔප්පුව නැහැයි කියලා. ඒක ලොකු අවාසියක් බාලියෝ. ඒ හින්දා ඒක රහසක් හැටියට යට කරගෙන සැක කරන උදවිය කවුද කියලා ටිකක් විපරමෙන් ඉන්නවා. ඔය කුඹුර සල්ලි වලට ගන්න කවුද බලාගෙන හිටියේ කියන මතකද? ඈ මහරාලා ආරච්චිලයි ඔය කීරාලයි දෙන්නාරෙන්ට වෙන නම් ඉතින් මේ හැම කෙනෙක් මම හිතන්නේ ඒ මහරාලා අපේ කුඹුර දිහා හැමදාම බලාගෙන හිටියා ඈ ඇලනියරේ උඩ එහෙම හිටගෙන ඒ මිනිහට ලොකු මදිකමක් මේ මගේ කුඹුර වෙලේ දරාඩම තියෙන එක ගැන ආ මොකද දරාඩම කියන්නේ දරාඩ ඒ කියන්නේ ඉහලින්ම මුලින්ම නැත්නම් උඩින්ම තියෙන කුඹුර කියන තේරුමයි. ඔය ගොරොක්ගහ කුඹුර වෙලේ ඉහළම තියෙන වතුර ඇර ළඟින්ම තියෙන හොඳම කුඹුර. ඒකට පහලින්නේ මහරාලයි කියලාලයි ගත්තු මේ. ආන්නේ පහලින් දෙන ඉඩම වුණත් අනිත් ඒවට වඩා උඩහින් තියෙනවා නම් හොඳයි කියලා හිතනවා ඇති. හා ඇයි එහෙම හිතන්නේ? ආන්න පුරස්නේ. ආ, ඒ ගැන අපි පස්සේ හිතලා බලමු. දැන් මෙතන තියෙන පොඩි වැඩක් කරන්නට මල් පාලියෝ. අන්න අර පාරේ දාලා තියෙන වී මල්ල කීරාලටම ආපහු ගිහින් දෙනවද? නැත්නම් මේගේ ඉස්සරහම තියෙන්න අරිනවද? ඒත් ඉතින් කවුද ඒක ගිහින් දෙන්න ආරච්චිලා ගෙදරට යන්නේ? ඔය සොබනි නංගාට පුළුවන් නෙවෙයි. අපෝ! අපොයි අපොයි මට නම් බෑ. මං කැමති නෑ ඒ වගේ උඩන් ගැඹුරු ලොක්කන්ට මූණ දෙන්න. <laughs> මූණ දෙන්න ඕනේ නෑ. බීමල්ලා රංගින් මහ ගෙදර ඉස්සරහට දාලා එනවා මූණ නොදී. <laughs> අයියා මේ අපි යමක් කමක් නැති බැරි උදවිය වුණාට අපිටත් තියෙනවා ආත්ම ගෞරවය කියන හැඟීම. හ්ම්. ඒ ගෞරවය කැඩේ අර පාර තියෙන වීමල්ලා පිට කවුරු හරි උස්සාන ගියාම. ආ එතකොට මොකද වෙන්නේ මලේ? මොකද වෙන්නේ? කීරාලලා හිතයි වීමල්ල මේ මේ මේ රොබරි නගා ගත්තයි කියලා. මගේ බල්ලවත් ගන්නෙ නෑ ඔය වීමල්ල. බල්ලා වී කන ඔය. අන්න අන්න තව මිනිහෙක් වීමල්ල දිහා බලන් ඉන්නවා. හේයි. බලමු සද්ද නැතුව මොකද්ද මිනිහා කරන්න යන්නේ කියලා. කවුද මලේ ඒ මිනිහා? කො කො බලන්න. කො මේ කො බලන්න. කවුද කවුද මිනිහා? හා? කොබලන් ඒ පොල් කඩන ගබයියා ඔව් කිසිම අනුමානයක් නැහැ මිනිහා ඒක උස්සන්ටයි යන්නේ ඕම් ඔන්න වට පිට බලනවා ඔන්න මේ ගෙඩියම බලනවා අර හැංගියල්ලා පේන්ටින් දෙපා අන්න ඕම ඉඳගෙන බලමු ගබයියා මොකද කරන්නේ කියලා අන්න අන්න වී බල්ල ඔබලා බලනවා බාහ්‍ය මල්ලක් කියලා හිතනවා ඇති <laughs> අන්න උස්සල බර බලනවා. ඉඹලත් බලනවා. වී තමයි ගබයෝ වී. අරගෙන බලයන් මගේ ගේ ඉස්සරහින් අහකට. අපිට කරදරයක් නැතුව ඉන්න. මේ මේ මේ ඒ තමයි කරදර පටන් ගන්න තැන. ඔව්. ආරච්චිලා හිතයි වීමල්ල අපි කත්තමයි කියලා. ඊට පස්සේ අපේ පස්සේ ඔප්පු ඉල්ලන්ට. ඒ අන්න ආයෙත් වටපිට බලනවා. කවුරුවත් පේන්න නැති හින්දා ඔන්න නැවිලා වී මල්ල අතට ගත්තා උස්සන්නයි ලෑස්ති අර අර අර කෑ ගහලා එපයි කියමුද ඈ කීරාවල හිතයි අපි යෝක ගත්තේ කියලා මලයෝ නෑ නෑ ආයෙත් වටපිටාව සෝදිසි කරනවා මේ ගේඩියාමයි වැඩිය බලන්නේ ඔන්න ආයෙත් කල්පනා කරනවා අර කොහෙන්ද මේ වීමල්ලක් මෙතෙන්ට වැටුනේ කියලා හිතනවා වගේ. ඔව් ඔව්. මං කෑ ගහලා කියන්නද යන දිහාක ඵලයන් ඔය වීමල්ල බිම තියලා කියලා. හා? හැබැයි ඊට පස්සේ ගබයි එක ගුටි ගහ ගන්නටද? ඇවිද කන්ටවත් බැරුවයි ඉඳගෙනම ඉන්නේ. ආන්න ගබයි ඒ සැරේ පාරේ අනිත් පැත්තෙන් එන කෙනෙක් දිහා බලන් ඉන්නවා. උන් අය මේ ගෙඩිය බලනවා. අන්න. අරගෙන ඵලයන් ලබෝ. අපි කියන්නේ නෑ උඹයි විමල් ඉස්සුව කියලා. ඕ අරගෙන ඵලයන් ඵලයන්. ඔය ආයෙත් කියනවා නේද අරන් යන්න කියලා. මම කීව එහෙම කෙරුවොත් අපිවයි කීරාන සැක කරන්නේ කියලා. අන්න අන්න විමල්ල උස්සලා අරේ තියාගෙන වටපිට බලලා පාට බයිනවා. ආ උමයි උමයි. අනේ එතයි එපා එක ගෙනියන්න ඉඩ දෙන්න. අපටයි වන්ති ගෙවන්න වෙන්නේ. ඔය වෙදී යන්න යන්න. ගබයිය මගේ ඇරෙන්න කලින්. ඒ ඒ ගමෝනිස් නවතියන් ඕම හෙල්ලෙන්න එපා. නවතියන් ඕම හෙල්ලෙන්න එපා. නවතියන් කිව්වම නවතියන්. උඹ කිව්ව බලයට ඇයි මම නවතින්නේ? හා මම මේක මේ මගේ දුවට දෙන්න නායතිල්ල ගත්තා කමත ගෙදර ගොයියගේ. එපා එපා මම කල්ලු කරන්නේ. අනේ අන්න කීරාලගේ කතාව පේනවා. මං කියන්නේ හොඳ වැඩේ මං කියන්නේ කීරාලා වජිරට මාව කොල්ල කෑවයි කියලා කියන් මං බය නෑ කීරාලාට තියා මිනිහාගේ මහරාලට වා ආ හැබැයිද හැබැයිද හොඳයි ඒකත් මං කියන්නේ ඒකත් කියන්නේ ඕ හෝ හදේ ඕ ඕ කිව්වා මොකද බලන්න නිකන් තක්බීරි වුණේ ඈ අනේ අයිබෝන් හොඳේ මම මගේ දූ සිරිමලීට දෙන්න කියලා මේ වී ටික අරගෙන පාරට බැස්සා. මෙන්න මේ ඉද්දපුවා මගෙන් වී මල්ලා දූදුරගෙන ඒ මදිවට නොසැහෙන්න මට බලිනවා අයිබෝන්. මේ මේ බලපන් ගබෝ මේ බලපිය. ඇත්ත කිව්වේ නැත්තම් මං උඹව අරිනවා මහ උළු ගැදරට. ආව්. ඊට කලින් ඔය වීමල්ල ගිහින් දාපන් අර අර ගහෙන් වැටිලා අබ්බ ගාත වෙලා ඉන්න මල් බාලයාගේ ගෙට. අපෝ අපිට අපිට එහෙමද? එහෙමද? හොඳයි ඒකත් මම බලා ගන්නම්. ඒයි බාලයා මම්බට අනුකම්පා කරලා උදව් කරන්ටයි ආවේ ඈ ඒ බොලා මට පිටු පානවා. හොඳයි ඒකත් මම බලා ගන්නම්. යක් යමන් හදේ. යක් යක්. 30 වසරකට පෙර අද රංගපෑම් කීරාල විජේරත්න වරකාගොඩ මල් බාලයා සුජීව මානකේ සොබනි ප්‍රියන්තනී ගමගේ යහම්පත් ගබයියා රත්නදී නම්බුගේ ඉද්දප්පු රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය කෝකිල අමරසිංහ සහ ජයන්ත චන්ද්‍රදාන කලාසූරි මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස්ස 50 වසරකට පෙර නිෂ්පාදනය නන්දා ජයමාන